මජ්ක්‍ධිම නිකායේහි උපරි පඤ්ඤාසකේ අවසාන සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය භාග්‍යතුන් වහන්සේ කචම්ගලා නම් වූ නියම්ගමෙහි මුඛලු වනය නම් වූ වනය ආශ්‍රිතව වැඩවාසය කරන සමයෙහි පාරාසිරිය නම් වූ බ්‍රාහ්මණයා ගතවැසී උත්තර මානවක භාගතුන් වහන්සේ හමු වෙන්න පැමිණෙනවා. පැමිණලා භාගතුන් වහන්සේ සමග සතුටු විය යුතු කතා සිහි කළ යුතු කතා නිම කරලා එකත් පසක ඉඳගෙන ඉන්නවා වඩලා ඉන්නවා. එකත් පසක වුන් උත්තර මානවකයාගෙන් භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම අහනවා. උත්තරය ඒ පාරාසිරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවාද? ඉතින් මෙහෙම ඇහුවාම ඒ උත්තර මානවක භාගතුන් වහන්සේට දේශනා කරනවා. භාගතුනි එසේ පාරාසිරිය බ්‍රාහ්මණය තමන්ගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා. එහෙම පිළිතුරු දුන්නාම භාගතුන් වහන්සේ නැවත ප්‍රශ්නයක් නගනවා. කෙසේද උත්තර මේ පාරසිරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනා දේශනා කරන්නේ කෙසේද කළ යුත්තේ කියලා නැවත ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ උත්තර මානවක කියනවා මෙහි භවත් ගෞතමයන් වහන්ස මෙන්න මේ ආකාරයටයි පාරසිරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ. චක්කුණා රූපං නපස්සති. ඇහෙන් රූප නොදැකිය යුතුයි. සෝතේන සද්දං නසුනාති. කනින් ශබ්ද නොඇසිය යුතුයි. ඇසින් රූප නොදැකිය යුතුයි. කනින් ශබ්ද නොඇසිය යුතුයි. මෙන්න මේ ආකාරයට තමයි භාග්‍යතුන් වහන්සේ මේ පාරසීරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ. මෙන්න මේ ආකාරයට පිළිතුරු දුන්නාම භාගතුන් වහන්සේ නැවත දේශනා කරනවා එවිට උත්තර ඒ ශාසනයේ නැත්තම් ඒ පාරසිරිය බමුණාගේ ඉන්ද්‍රිය භාවනාවට අනුව උපන් අන්දයොත් වැඩු ඉඳුරන් නැත්තෝ වෙනවා. උපන් බිහිරෝ වැඩු ඉඳුරන් නැත්තෝ වෙනවා. මොකද ඉන්ද්‍රිය භාවනාව වඩලා තියෙන පුද්ගලයෝ වෙනවා. මොකද උපතින්ම අන්ධ පුද්ගලයා කිසිම රූපයක් බලන්නේ නැහැ. උපතින්ම බිහිරි පුද්ගලයා කිසිම ශබ්දයක් අහන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ දේශනා කරාම උත්තර නම් වූ තරුණයාට උත්තර මානවකයාට වැටහීම් නැතුව යනවා. මොකක්ද උනේ? තමන් මොකක් ප්‍රකාශ කළ යුතුද? තමන් මොකක් කළ යුතුද? තමන් කුමක් කළ යුතුද කියලා ඒ උත්තර මානවකයට වැටහිම් නැති වෙලා බිම බලාගෙන ඉන්නවා. මෙන්න මේ ආකාරයට උත්තර මානවක නිශ්ශබ්දතාවයෙන් ඉන්නකොට භාගතුන් වහන්සේ ආනන්ද තෙරුන් අමතලා මෙන්න මෙහෙම දේශනා කරනවා. ආනන්දය මේ පාරසිරිය බ්‍රාහමණයාගේ ඉන්ද්‍රිය භාවනාව අන්‍ය වූ ආකාරයක් නමුත් මේ ආර්ය විනයෙහි යම් ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා නම් එය වෙනත් ආකාරයක්. මහා ප්‍රඥාවක් තියෙන ආනන්ද මහතෙරුන් මේ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන භාගතුන් වහන්සේට নমස්කාර කරලා සිවුර ඒකාංශ කරලා নমස්කාර කරලා භාගතුන් වහන්සේට ආරාධනා කරනවා එතස්ස සුගතෝ කාලෝ මෙයයි සුගතයන් වහන්සේ කාලය එතස්ස භගවා කාලෝකේ මෙයයි භාගතුන් වහන්සේ කාලය යම් ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරන්න භාගතුන් වහන්සේ කාලයයි හිතනවා නම් මේ ඒ කාලයයි භාගතුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න කියලා ආරාධනා කරනවා ආනන්ද හැඳුරු කියනවා භාගතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න ඒ ආසන භික්ෂූන් එය මතක තියාගෙන එය දරනවා ඒ ප්‍රයෝජනෙට ගන්නවා භාගතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ආනන්ද හොඳින් අහන්න හොඳින් මෙනෙහි කරන්න දේශනා කරන්න. එසේ භාගතුන් වහන්සේ කියලා ආනන්ද හාමුදුරු ප්‍රතිවචන දෙනවා. භාගතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කරනවා. තතංචානන්ද අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති. කෙසේද ආනන්ද ආර්යන්හි විනේහි අනුත්තර වූ එනම් උතුම් වූ ඉන්ද්‍රිය භාවනාව වෙන්නේ. ඉදානන්ද භික්ඛුනෝ චක්කුණා රූපං දිස්වා uppacchati මනාපං uppacchati අමනාපං uppacchati මනාපාමනාපං මේ ශාසනයෙහි භික්ෂුව ඇහෙන් රූප දැකලා මේ භික්ෂුවට මනාපයක් උපදිනවා කැමැත්තක් උපදිනවා එහෙම නැත්නම් යම් රූපයක් දැක්කහම අකමැත්තක් උපදිනවා. එහෙමත් නැත්නම් මනාප අමනාප දෙකම උපදිනවා. කැමැති අකමැති දෙකම උපදිනවා. මෙන්න මෙහෙම මේ ඇසින් රූප දකින භික්ෂුවට මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපමනාප දෙකම හෝ ඉපදුනහම ඒ භික්ෂුව මෙන්න මේ ලෙස දැනගන්නවා. මට දැන් මනාපයක් උපන්නා. එහෙම නැත්නම් මට දැන් අමනාපයක් උපන්නා. එහෙමත් නැත්නම් මට මනාපමනාප දෙකම උපන්නා. යම් ඒ මනාපයක් තියෙනවා නම් යම් අමනාපයක් තියෙනවා නම් මනාප අමනාප දෙකම තියෙනවා නම් ඒ සියල්ල සංකතයි. සංකතයි කියන්නේ ඇයි? පවත්වා ගැනීම සඳහා හේතු අවශ්‍යයි. හේතුව නැති කල්ලි පවතින්නේ නැහැ කියන එකයි. ඕලාරිකයි. ඕලාරිකයි කියන්නේ සියුම් නැහැ, රළුයි. යම් උසස් දෙයක් තියෙනවා නම් උසස් දෙයක් නෙමෙයි මේ පහත් දෙයක්. ඕලාරිකයි. පටිච්ච සමුප්පන්නයි. එවෙලේ පවතින හේතු නිසා එවෙලේ ඇතිවෙන ඵලයක්. මේ මනාපේ නැත්නම් අමනාපේ. නැත්නම් මනාපමනාප දෙකම. මෙන්න මේ ආකාරයට ඇහෙන් රූපයක් දැකලා Tamanට ඒ පිළිබඳව මනාපයක් ඉපදුනොත් දැනගන්නව මට මනාපයක් උපන්න නමුත් මේ මනාපය සංකතයි දිගටම පවත්ව ගන්න බෑ හේතුව පවතින්නේ නැත්තම් කිසිම කෙනෙකුට තමන් මනාපයි කියලා ඒ දේ දිගටම පවත්වාගෙන යන්න බෑ. ඒ මොකද හේතුව තියෙන්න ඕනේ ඵලය තියෙන්න. සංකතයි කියන්නේ ඒකයි. හේතුන්ගෙන් සංස්කරණය වෙච්ච නිසා තමයි සංකතයි කියලා කියන්නේ. හේතුන්ගෙන් හැදිලා තියෙන. හේතුව පවතින්න ඕනේ ඵලය තියෙන. ඕලාරිකයි කියන්නේ පහත් නැත්නම් රළුයි. උසස්සයි පිළිගැනීමක් නැහැ. නුවණැත්තන් විසින්. බාලයන් විසින් නෙමෙයි. නුවණැත්තන් විසින් උසස්සයි පිළිගැනීමක් නැහැ. පටිච්ච සමුප්පන්නයි. එවෙලේ පවතින හේතු නිසා එවෙලේ ඇති වෙන ඵලයක් හැටියට තමයි වැටහෙන්නේ. නමුත් යම් උපේක්ෂාවක් තියෙනවා නම් එය ශාන්තයි ප්‍රණීතයි. නුවණැත්තන් විසින් ප්‍රණීතයි සම්මතයි. උසස්සයි සම්මතයි. මෙන්න මෙහෙම ඒ භික්ෂුව තමන්ට ඇසින් රූපයක් දැකලා මනාප ඉපදුනහම ඒ මනාපයට අකමැති වෙනවා. අමනාපයක් ඉපදුනහම ඒ අමනාපයට අකමැති වෙනවා. මොකද එය උසස් නැහැ. එය පහත් දෙයක් කියලා. ඊට වඩා උසස් දෙයක් තියෙනවා. මොකද්ද උපේක්ඛා? එහෙම නැත්නම් මනාපමනාප දෙකම ඉපදුනහම ඒකට අකමැති වෙනවා. අකමැති කියලා හිතනවා. යම් උපේක්ෂාවක් තියනවාද? එයම ශාන්තයි. එයම ප්‍රණීතයි කියලා. මෙන්න මෙහෙම මෙනෙහි කරන්නේ භික්ෂුවට නොබෝ වේලාවකින් ඒ මනාපය හරි අමනාපය හරි මනාප අමනාප දෙකම හරි නිරුද්ධ වෙනවා නැති වෙනවා නැති වෙලා හිත උපේක්ෂාවටපත් වෙනවා. දැන් මේ ක්‍රියාදාමය එහෙම නැත්නම් මේ පුහුණුව තමයි ඇස සම්බන්ධයෙන් පුහුණු වීමට තියෙන්නේ. පුහුණු වීමට තියෙන ක්‍රමය. නමුත් මේකට කාලයක් ගත වෙනවා. ඇහෙන් රූපයක් දැකලා මනාපයක් හටගත්තට ඒ මනාපයක් හටගත්ත කියලා දැනගන්නත් යම්කිසි වෙලාවක් ගත වෙනවා. ඊට පස්සේ ඒ ඇතිවෙච්ච මනාපය සංකතයි ඕදාාරිකයි එහෙම නැත්නම් පටිච්චසමුප්පයි කියලා තේරුම් ගන්නත් වෙලාවක් ගත වෙනවා. එම නිසා ඊට අකමැති වෙන්නත් වෙලාවක් ගත වෙනවා. යම් උපේක්ෂාවක් තියෙනවා නම් ඒ උපේක්ෂාව මීට වඩා උසස් මීට වඩා ශාන්තයි කියලා මෙනෙහි කරන්නත් කාලයක් ගත වෙනවා. ඊට පසුව ඒ මනාපය නිරුද්ධ වෙලා උපේක්ෂාවටපත් වෙන්නත් වෙලාවක් ගත වෙනවා. නමුත් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන මේ භික්ෂුවට යම් විටක උපන් මනාපය හෝ අමනාපය හෝ මනාපමනාප දෙකම හෝ ඇසිපිය ගහන තරම් කෙටි වේලාවකදී උපේක්ෂාවටපත් වෙනවා නම් අන්න ඒ ශීඝ්‍රතාවයෙන් ඇති වූ මනාපමනාප උපේක්ෂාවටපත් කරගන්න පුළුවන් නම් ඇසිපිය ගන්න මොහොතකදී අන්න ඒ தത്വෙට කියනවා ආර්ය විනේහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා. ආර්යයන්ගේ විනේහි උතුම් වූ ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ යම් පුද්ගලයෙකුට හැකියාව තියෙනවා නම් ඇහෙන් රූපයක් දැකලා කැමැත්තක් ඇති වුණාම මේ කැමැත්ත උපේක්ෂාවට පත් කරගන්න ඇහිපිය ගහන මොහොතකදී නැත්තම් ඇහෙන් රූපයක් දැකලා අකමැත්තක් ඇති වුණාම ඒ අකමැත්ත නැති කරගෙන උපේක්ෂාවට පත් කරගන්න පුළුවන් නම් ඇහිපිය ගන්න මොහොතකදී නිදුකින් මේ දේ කරන්න පුළුවන් නම් ඇහිපිය ගහන්නේ කොච්චර අමාරුවෙන්ද? ඇහිපිය ගහන්නේ අමාරුවෙන් නෙමෙයි. අපි ඇහිපිය ගහන්නේ නිදුකින්. નિરાයාසයෙන්. අල්ප වූ ආයාසයකින් ඊටාම කෙටි කාලයකදී ශීඝ්‍රව අපිට ඇහිපිය ගහන්න පුළුවන්. එය මනා පුරුදු පුහුණු බවක් තියෙනවා අපිට ඇහිපිය ගැනීම පිළිබඳව. මෙන්න මේ තියෙන පුරුදු පුහුණු බව යම් ඇසින් දකින රූපයක් නිසා ඇතිවන මනාපය උපේක්ෂාවට පත් කරගන්න ඒ තරම්ම පුහුණු බවක් අපිට ඇති වුණොත් අන්න ඒ ක්‍රමයට කියනවා ආර්ය විනේහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා. මෙන්න මේ ආකාරයට කනින් ශබ්දයක් අහලා ඒ භික්ෂුවට මනාපෙප දෙන්න පුළුවන්. අමනාප ඉපදෙන්න පුළුවන්. මනාපමනාප දෙකම ඉපදෙන්න පුළුවන්. දැන් තේරෙනවද මේ එක දෙයක් දැක්කහම මනාපමනාප දෙකම ඉපදෙන්නේ කොහොමද කියලා? මෙහෙමයි අපි දැන් ඇසින් ගත්තොත් හැම යම් කිසි දෙයක් දැක්කහම ඒකාන්තයෙන්ම සුබ සංඥාවක් එන්නේ. හොඳයි කියලා සංඥාවක් තියෙනවා. ලස්සනයි කියලා. එහෙම නැත්නම් වටිනවා. උසස් කියන මේ සුභ පැත්තේ තියෙන සුභ සංඥාවක් එනවා. ඒකාන්ත සුභ සංඥාවක් ආවම හිතෙනවා මේකට කැමති වෙන්න ඕනේ කියලා. කැමැත්ත කියන එක નિરાයසෙන් ඇති වෙනවා මොකද Taman තුල තණ්හාව තියෙන නිසා. සමහර ඊතා පිළිකුල් කටයුතු වූ දෙයක් අපි දැක්කොත් එම අමනාපය කියන එක નિરાයසෙන් ඇති සමහර වෙලාවට සමහර දෙයක් දකිනවා. එක පැත්තක් විතරයි හොඳ. අනික් පැත්ත හොඳ නැහැ. අපි ඉස්සල්ලාම බැලුවාම මනාප උපදිනවා. අපි හිතමු අපි මෙවැනි භාණ්ඩයක් ගන්නවා. පෑනක් හරි මොකක් හරි ගන්න. ඒ පෑන දැක්කහම අපිට හිතෙනවා මේ පෑන හොඳ පෑනක්. නමුත් ඒකම අකුරු වර්ගයක් ගහලා තිනවා හරිම කැත පාටකින්. ඉතින් පෑන නම් හොඳයි. ඒත් අර මේ ගහලා තියෙන අකුරු ටික නම් හරි කැතයි. ඉතින් මනාප සහ අමනාප දෙක මේ අරමුණේ තියෙනවා. එහෙම නැත්නම් පෑන් හරි ලස්සනයි. ඒක ලියවෙන්නේ මේ වගේ ගොඩක් උදාහරණ තියෙනවා. මේ භාවනා ක්‍රමය ඇහෙන් රූප දකින ඕනම වෙලාවක මෙනෙහි කරන්න පුළුවන්. දැන් අපිට මේ බිත්තිය දැක්කම මේ මනාපයක් හරි අමනාපයක් හරි ඇතිවෙනවද? නෑ ඒ බිත්තිය එතන තිබුණත් එකයි නොතිබුණත් එකයි. එහින්ද එතන උපේක්ඛාවක් තියෙනවා. එච්චරම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එච්චර අකමැත්තක් ඇති වෙන්නේත් නැහැ. නමුත් ඒ වගේ නෙමෙයි. සමහරලාට මේ ඉඳගෙන ඉන්න තැන අපහසු නම් ඒකාන්තයෙන් මමනාපයක් ඇති වෙනවා. එතන අමාරුයි. එතනදී ඒ උපේක්ඛාවට ගන්න ඕන. සමහර වෙලාවට අපි මෙතන ඉන්නකොට මේ බිත්තිය දැක්කම ගෙනේ මෙතන සර්පයෙක් ගියොත් එහෙම. ඒකාන්තයෙන්ම අමනාප අරමුණක්. එතන මනාපමනාප දෙකම උපදින කාරණේකුත් නැහැ. මොකද සර්පයා ඒකාන්තයෙන්ම අමනාප අරමුණක්. සර්පයාගේ ස්පර්ශයත් අමනාපයි රූපයත් එහෙමයි යම් කිසි සද්දයක් කරොත් ඒකත් අමනාපයි යම් කිසි ගන්ධයක් තියෙනවා නම් ඒකත් අමනාපයි ඒ අරමුණ ඒකාන්තයෙන්ම අමනාප සහගත අරමුණක් ඉතින් මේ උපන්නා වූ අමනාපය අපිට නැති කරගන්න පුළුවන් නම් නිදුකින් මුලින් බොහොම වෙහෙස වෙලා කරන්න ඕන දෙයක් මුලින් බොහොම කාලයක් ගත කරලා කරන්න ඕන දෙයක්. පස්සේ කාලෙක පුළුවන් වෙනවා ඇහි පිහ ගන්නවා වගේ බොහොම ලේසියෙන් අයින් කරන්න. මනාපය අයින් කරලා උපේක්ෂාවට ගන්න. ඒ ඒ தත්ත්වයට එන්න ලොකු ප්‍රඥාවක් තියෙන්නත් ඕනේ. හොඳ පුහුණුවක් තියෙන්නත් ඕනේ. හොඳ සිහියක් තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් Taman කොච්චර හොඳ දේවල් දැනගෙන හිටියත් ණයක් දැක්ක ගමන් ඔක්කොම අමතක වෙලා සාමාන්‍ය පුද්ගලෙක් ක්‍රියා කරන ආකාරයට තමයි ක්‍රියා කරන්න වෙන්නේ. මෙන්න මේ විදිහට මේ ඇස සම්බන්ධයෙන් පුහුණු වෙන ආකාරයටම කන කියන දොරටුව සම්බන්ධෙනුත් ඉන්ද්‍රිය සම්බන්ධෙනුත් ක්‍රියා කරන්න ඕනේ. කොහොමද මේ භික්ෂුවට කනෙන් ශබ්දයක් ඇසුවහම මනාපයක් උපදිනවා. එහෙම නැත්නම් අමනාපයක් උපදිනවා. එහෙම නැත්නම් මනාපමනාප දෙකම උපදිනවා. මේ අවස්ථා තුනක් කියන්නේ. ඉන්පසුව ඒ භික්ෂුව දැනගන්නවා මට මනාපයක් ඉපදුනා කියලා. නැත්නම් අමනාපයක් ඉපදුනා කියලා. එහෙම නැත්නම් මනාපමනාප දෙකම ඉපදුනා කියලා. ඊට පස්සේ ඒ ගැන කල්පනා කරාම මේ shabdය මං අහලා මට අමනාපයක් ඇති වුණා කියන එක උසස් දෙයක් නෙමෙයි. ආර්යයන් වහන්සේලා මගේ අමනාපයේ උසස් හැඟීමක් හැටියට බාරගන්නේ. එම නිසා යම්කිසි උපේක්ෂාවක් තියෙනවා නම් ඒ තමයි උසස්. මෙන්න මේ ආකාරයට තමයි හිතන්න ඕනේ. මෙහෙම හිතලා ඒ අමනාපය නැති කරගන්න උත්සාහ කරන්න ඕනේ. නැත්නම් මනාපය නැති කරගන්න උත්සාහ කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට උත්සාහ කරනකොට යම්කිසි වෙලාවකදී උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ ක්‍රියාදාමය මේ අසුරක් ගහන මොහතකදී අසුරක් ගහනවා වගේ නිදුකින් මේ ශබ්දයක් ඇහෙනකොටම එන මනාපේ අසුරක් ගහනවා වගේ සුළු මොහොතකින් නැති කරලා උපේක්ඛාවට ගන්න පුළුවන් නම් අපි හිතමු අපි කැමැතිම සින්දුවක් යනවා. ඒ සින්දුව අහන මොහොතේ අපිට මනාපයක් උපදිනවා. Tamanට මනාපයක් ඉපදුනා කියන කාරණේ අවබෝධ වෙලා මේ සින්දුවට ඇලෙන එක උසස් නැහැ කියන එක අවබෝධ වෙලා මේ සින්දුව නිසා යම්කිසි සැපයක් තියෙනවා නම් සතුටක් දැනෙනවා නම් එය සංකතයි. හේතුව තියෙන තාක් පමණයි මේ ඇති වෙන්නේ. මෙය බොහොම පහත්. එහෙම නැත්නම් එවෙලේ තියෙන හේතුවකින් එවෙලේ හටගත්තා මිසක් ඒ හේතුව නැති වෙච්ච ගමන්ම නවතිනවා. කියලා අවබෝධ වෙලා මේ හොඳ නැහැ කියලා වැටහිලා උපේක්ෂාවක් තියෙනවා නම් ඒ උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම් මීට වඩා ගොඩක් උසස් ආරන් වහන්සලා උසස්සයි සලකනවා කියලා හිතලා ඒ සින්දුවට තියෙන ඇල්ම අසුරු සනක් ගන්න මොහොතකදී නැති කර ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ විදියට බොහෝ කාලයක් පුරුදු පුහුණු වෙලා අන්තිමට එන ප්‍රතිඵලය තමයි අසුරු සනක් ගන්න මොහොතකදී සබ්දයක් අහලා උපන්නා වූ මනාපමනාප නැති කරලා උපේක්ෂාවට ගන්න පුළුවන් කියන අන්න ඒ தത്വයට කියනවා ආර්ය විනේහි කනින් නැසිය යුතු ශබ්ද පිළිබඳ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා. අපි මුලින් සඳහන් කරේ ආර්ය විනේහි ඇසින් දැකිය යුතු රූපයන් පිළිබඳ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. දැන් මේක දෙවෙනි ක්‍රමය. මේ කනින් ඇසිය යුතු ශබ්ද පිළිබඳව තියෙන. තුන්වෙනි ක්‍රමය තමයි නහයෙන් අත්විඳිය යුතු යම් ගන්ධයක් තියෙනවා නම් මෙන්න මේ ගන්ධයන් පිළිබඳ හික්මෙන ආකාරය. තමන්ගේ හිත වඩන ආකාරය. භාවනා කියන්නේ හිත වඩනවට. මේ භාවනා ක්‍රමය ඕනෑම ඉරියව්වකින් කරන්නත් පුළුවන්. ඕනෑම මොහොතකදී කරන්නත් පුළුවන්. ඉන්ද්‍රියන් හයෙන් අපි අරමුණු ගන්නෙ නැති වෙලාවක් නැති තරම්. ඒ නිසා හැම වෙලෙම තියෙනවා. ඉන්ද්‍රියන් හයෙන් අරමුණු ගන්න නැති එක වෙලාවක් තියෙනවා. සිහින දකින්න නැති නිින්දේ ඉන්න වෙලාවට. ඒ වෙලාවට විතරයි මේ භාවනා ක්‍රමය කරන්න බැරි. අනික හැම වෙලෙම කරත හැකි. හැම වෙලෙම අරමුණක් තියෙනවා. මේ නහයෙන් දැනගත යුතු ගන්ධයන් පිළිබඳව හික්මෙන්න ඕනේ කොහොමද? කලින් කිව්ව ආකාරයටම මේ ගන්ධයන් පිළිබඳ මනාපයක් හරි අමනාපයක් හරි මනාපමනාප දෙකම හරි ඇති වුණාම එය සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා අවබෝධ වෙලා ඊට වඩා යම් උපේක්ෂාවක් තියෙනවා නම් රහතන් වහන්සේලා විසින් සාදු සම්මතයි එහෙම නැත්නම් උසස්සයි පිළිගන්නවා කියලා Tamanට වැටහිලා ඒ ඇලීම ඒක නැත්නම් කැමැත්ත නැත්නම් අකමැත්ත කියන එක නැති කළා උපේක්ෂාවට Tamanගේ සිතපත් කර ගැනීම ක්‍රියාවලිය තමයි මේ නහය සම්බන්ධයෙන් කරන්න ඕනේ ඒ ක්‍රියාවලිය මෙන්න මේ ආකාරයට පහසුවෙන් නෙළුම් කොලයක් උඩට වතුර බිඳුවක් වැටුනහම ඒ වතුර බිඳුව නැත්නම් ජල බිඳුව නෙළුම් කොලේ තැවරෙන්නේ නැතුව ඊටා පහසුවෙන් නෙළුම් කොලෙන් ගිලිහිලා අහකට යනවා වගේ මේ නහය කියන ඉන්ද්‍රිය නහය කියන ඉන්ද්‍රිය අභිධර්ම දේශනා කරන්නේ එළු කුරයක් හැඩැති යම් ඉන්ද්‍රියක් මේ නහය තුල තියෙනවා කියලා. ඊට ස්පර්ශ වෙන වාතයේහි තියෙන ගඳ සුවඳ ඒට සංවේදී. මේ නෙළුම් කොලයක් උඩ වතුර බින්දුවක් වටනහම කරදරයක් නැතුවම නැත්තම් ආයාසයකින් තොරවම ඉවතට ගලාගෙන යනවා වගේ මේ නහයට දැනෙන සුවඳත් ඒ සුවඳ නිසා ඇති වෙන මනාපමනාප දෙක නිදුකින් උපේක්ෂාවට යනවා නේද ඊතාසුළු මොහතකදී මේ නහයෙන් දැනගත යුතු ගන්ධයන් පිළිබඳ වූ ආර්ය විනේහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා ඒ සඳහන් කරනවා. ඉන්පසුව දේශනා කරන්නේ જીවහා ඉන්ද්‍රිය දිව පිළිබඳව. දිවට දැනෙන්නේ රසායනික රස. ඒ රසායනික රසය තමයි දිවට දැනෙන්නේ. මේ දිව කියන ඉන්ද්‍රියට යම්කිසි රසයක් ගැටුණහම ඒ පිළිබඳ මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපමනාප දෙකම හෝ ඉපදෙනවා. නමුත් අපි හිතමු අපි රසවත් ආහාරයක් අපිට ලැබෙනවා. එය මේ දිවෙහි ස්පර්ශ වුණාම අපිට බලවත් වූ මනාපයක් ඇති වෙනවා. නමුත් ඒ ආහාරයට ගිජු වීම කියන එක එහෙම නැත්නම් ආහාරයට ඕනවට වඩා මනාප වීම කියන එක ආර්ය විනයෙහි පහත්යයි සම්මත දෙයක්. ආහාරයන්ට ඇලීම පහත්යයි සම්මතයි. එය පවත්වාගෙන යන්නත් බෑ. දිගටම පවත්වාගෙන යන්න බෑ. අපිට කොයිතරම් හොඳ ආහාරයක් ලැබුණත් ආහාරය ඕන තරම් තිබුණත් දිගටම මේ ආහාරයම වැළඳුවොත් ඒ රසය එහෙම් පිටින්ම නැතු වෙනවා. අන්තිමට වමනයට යනත් එන්න පුළුවන්. දිගටම මේ ආහාරය ගන්න ගියොත්. මේ දිව පිළිබඳව එහෙම දිගටම මේ මනාපය පවත්වාගෙන යන්න පුළුවන් කියලා දෙයක් මනුස්ස ලෝකේ නම් නැහැ. දිවි ලෝකේ තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අවුරුදු 50ක් 100ක් වුණත් පවත්වාගෙන යන්න පුළුවන් විදිහේ පංචකාමයක් දිව්‍ය ලෝකෙහි තියෙනවා කියලා දේශනා කරලා තියෙනවා. නමුත් මනුස්ස ලෝකේ එහෙම පංචකාමයේ පවත්වා ගැනීමක් නැති නිසා බ්‍රහ්මචර්යා වාසය බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. එක දිගටම සැප නැති හින්දා. සිහිය එනවා. නැත්තම් වෙන්නේ මොකද්ද? චිත්‍රපටයක් බලන්න පටන් ගත්තාම ඉවරනකම්ම වෙන දෙයක් මතක් වෙන්නේ නැහැ වගේ. එක දිගටම සැපය කැලිලා ඉන්නවා අවුරුදු ගාණක්. අන්තිමට දන්නෙත් නැහැ සමහරලාට මැරෙන්නත් කිට්ටු වෙලා. අන්න ඒ වගේ. ඉතින් මේ දිව පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් හෝ ඇති වුනහම දිවට නැගෙන කෙලපිඩක් નિરાයාසයෙන් එහෙම නැත්නම් නිදුකින් පිටතට විසි කරනවා වගේ ඒ ඇතිවෙච්ච මනාපමනාප දෙක නැති කරලා උපේක්ෂාවට ගන්න පුළුවන් නම් දිවෙන් දැනගත යුතු රසයන් පිළිබඳ ආර්ය විනෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව බවට පත් වෙනවා කියන කාරණේ. ඉන්පසුව මේ කය පිළිබඳව මේ කයට සැප දුක එහෙම නැත්නම් මෘදු බව නැත්නම් රළු බව සිනිදු බව උෂ්ණය එහෙම නැත්නම් සිසිලස වැනි අරමුණු ස්පර්ශ කරන්න පුළුවන් මේ කයින් කයට සංවේදී මේ කයෙන් යම්කිසි ස්පර්ශයක් විඳලා ඒ ස්පර්ශය පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපමනාප දෙකම ඇති වුණාම ඒ භික්ෂුව ඒ Tamanට ඇතිවෙච්ච මනාපය හෝ අමනාපය හෝ මනාපමනාප දෙකම දැනගෙන මේ ඒතරම් උසස් දෙයක් නෙමෙයි කියලා දැනගෙන යම් උපේක්ෂාවක් තියෙනවා නම් එය ශාන්තයි එය ප්‍රණීතයි කියලා දැනගෙන උපේක්ෂාවට සිත පත් කරගන්නවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් අපේ අතක් ස්පර්ශ කරොත් එක්ක අපිට මනාපයක් උපදිනවා. එහෙම නැත්නම් අමනාපයක් උපදිනවා. මේ මනාපයක් ඉපදීමත් උසස්සයි සම්මත නැහැ. අමනාපයක් ඉපදීමත් උසස්සයි සම්මත නැහැ. ඒ දෙකෙන්ම මිදිලා උපේක්ෂාවක් තියෙනවා නම් ඒ උපේක්ෂාව තමයි උසස්සයි සම්මත. එහෙම හිතලා යම් උපන්නා වූ මනාපයක් හරි අමනාපයක් හරි බලවත් වූ පුරුෂයෙක් මේ නම පුවතක් දිගාරින්ද ගතවන කාලය හෝ දිගාර පුවතක් නමන්න ගතවන කාලය වැනි කෙටි කාලයකදී මේ මනාවමනා පතරලා උපේක්ෂාවට ගන්න පුළුවන් අන්න මේ කයෙන් විඳිය යුතු ස්පර්ශ පිළිබඳ ආර විනෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා එයා සඳහන් කරනවා. ඇයි මේ උදාහරණ අරන් තියෙන්නේ මේ බලවත් පුරුෂයෙක් නව පතක් දිගැරීම හෝ දිගැර පොතක් නැමීම කියලා. මොකද ඒ දවස්වල තිබ්බ ඊටාම අඩුම කාලය ඒක තමයි. අති දක්ෂ මිනිස්සු ඉන්න කාලයක අසුරු සැනක් ගහනකොට ඊතල කීපයක් විඳින්න පුළුවන් ධනුර්ධරයෝ ඉන්නවා. ඒ කියන්නේ අපේ තියෙන සමහර මැෂින් තුවක්කුවකටත් වඩා වේගවත්. ඔය අක්ෂණවේදී ශබ්ද වේදී, ශර වේදී, වාල වේදී කියන විශේෂ පුහුණුවලක් ධනුර්ධරයන්ට ඊතා සුළු මොහොතකදී අසුරු සනක් ගන්නකොට තීතල කීපයක් යවන්න පුළුවන් කියලා කියනවා. මේ පුද්ගලයාගේ ක්‍රියාදාමය තුළ ඒ තරම් කෙටි කාලයකදී ඊතල කීපයක් විඳින්න ඒ පුද්ගලයාගේ අතපා වැඩ කරනෝ ළඟ ඉන්න පුද්ගලටත් පේන්නේ නැහැ. ඒ නිසා දේශනා කරලා තියෙන්නේ ඊටාම කෙටි කාලයක් හඳුන්වන්න ඕන වෙලාවකදී කියන්නේ බලවත් පුරුෂයෙක් නමපු අත දිගාරින්න ගතවන කාලය හෝ දිගාරපොත නමන්න ගතවන කාලය කියලා. ඒ තරම් වේගවත් පුද්ගලයෝ හිඳලා තියෙන නිසා. අන්න ඒ තරම් ශීඝ්‍රතාවයකින් මේ උපන්නා වූ ස්පර්ශය පිළිබඳව තියෙන මනාපය සෝ අමනාපය නැති කළ උපේක්ෂාවට පත් කරගන්න පුළුවන් නම් ඒ සඳහන් කරනවා ආර්ය විනේහි මේ කයෙන් විඳිය යුතු ස්පර්ශ පිළිබඳ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා. ඉන්පසුව තමන්ගේ හිතට නැත්තම් මනසට යම් ධර්මකාරණයක් අරමුණු වුණාම එහෙම නැත්තම් මනසට යම් දෙයක් අරමුණු වුණාම ඉපදෙන්නා වූ මනාපමනාප දෙක නැති කරලා උපේක්ෂාවට ගන්න පුළුවන් නම් ඊටාම කෙටි කාලයකදී මේ ආකාරයටම එය මෙවැනි උදාහරණයකින් දේශනා කරලා තියෙන්නේ රත්ත්‍ච්ච යකඩ කබලක් රතු පාට වෙච්ච යකඩයක් උඩට වතුර බින්දු කීපයක් වැටුණොත් සමහර වතුර බින්දු මගදීම වාෂ්ප වෙනවා. සමහර වතුර බින්දු වැටුණ ගමන්ම වාෂ්ප වෙනවා. අන්න ඒ වගේ උපන්නා වූ මනාපය සහ අමනාපය නැති කළ උපේක්ෂාවට පත් කරගන්න පුළුවන් නම් මනසින් සිටිය යුතු මනසට ගෝචර වෙන ධර්මයන් පිළිබඳව ආර්ය විනී අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා දේශනා කරනවා. මෙන්න මේ ක්‍රම 6 මේ ඉන්ද්‍රිය 6ට පුහුණු වීම කෙනෙකුට කියන්න නම් බොහොම ටික කාලයක් ගත වෙන්නේ. ඒ වුණාට මේක කරන්න ගොඩාක් අමාරුයි. එහෙම නැත්නම් බොහොම දුෂ්කරයි. බොහෝ කාලයක් ගත වෙනවා. මේ කියන තරම් කෙටි කාලයකදී මේ දේ කරන්න ගොඩක්ම අමාරුයි. එහෙම නැත්නම් අතිශයම දුෂ්කරයි. මේක තමයි ආර්ය විනේහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. මීට අමතරව භාගතුන් වහන්සේ තව ක්‍රම දෙකක් දේශනා කරනවා. මොකක්ද? ශෛක්ෂ ප්‍රතිපදාව. ශෛක්ෂ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන පුද්ගලයාගේ ප්‍රතිපදාව කොහොමද කියලා. යම් භික්ෂුවක් පිළිබඳව වූ සේක ප්‍රතිපදාව කියලා කියන්නේ යම් භික්ෂුවක් ඇහෙන් රූපයක් දැකලා ඒ භික්ෂුවට උපන්නා වූ මනාපය හෝ අමනාපය හෝ මනාපමනාප දෙක එහෙම නැත්නම් කනින් ශබ්දයක් අහලා උපදින්නා වූ මනාප සහ අමනාපය සහ මනාපමනාප දෙක නහයෙන් ගන්ධයක් විදලා උපන්නා වූ මනාපය සහ අමනාපය සහ මනාපමනාප දෙක දිවෙන් රසයක් විදලා උපන්නා වූ මනාපය සහ අමනාපය සහ මනාපමනාප දෙක කයෙන් ස්පර්ශයක් විදලා උපන්නා වූ මනාපය හෝ අමනාපය හෝ මනාපමනාප දෙක. මනසට ධර්මකාරණයක් වැටුණාම අරමුණු වුණාම ඇතිවන්නා වූ මනාපය සහ අමනාපය හා මනාපමනාප දෙක කියන මේ කාරණා ගැන දැනගෙන ඒ ගැන දුක් වෙනවා. මොකද තමන්ගේ බලාපොරොත්තු තියෙන අරහත්ත්වයට. රහතන් වහන්සේ අරමුණෙහි සැලෙන්නේ නැහැ. රහතන් වහන්සේ අටලෝ දහමින් සැලෙන්නේ නැහැ. කිසිම අරමුණක සැලෙන්නේ නැහැ. කිසිම අරමුණකින් හෙලවෙන්නේ නැහැ. කැමති වෙන්නෙත් නැහැ, අකමැති වෙන්නෙත් නැහැ. දැන් Tamanට Tamanගේ බලාපොරොත්තුව තියෙන අරහත්ත්වය. ඒ අරහත්වේදී ඒ රහතන් වහන්සේ ඇහෙන් රූපයක් දැක්කම මනාප ඇති කරගන්නේ නැහැ. අමනාප ඇති කරගන්නේ නැහැ. ඒ දෙකම ඇති කරගන්නෙත් නැහැ. නමුත් Tamanට දැන් මනාපයක් ඇති වුණා. ඉතින් තමන් ඒ ගැන දුක් වෙන්න ඕනේ. මොකද තමන් බලාපොරොත්තු වෙන තැනට තාම යන්න බැරි වුණා. හරියට අපි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පාඩම් කරනවා පාඩම් කරනවා විභාගේ පාස් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට යන්නේ උපාධිය ගන්න. ඒ භික්ෂුව භික්ෂුත්වයටපත් උනේ නැත්නම් පැවිදි උනේ අරහත්ත්වයටපත් වෙන්න හිතාගෙන. දැන් දිගටම උත්සාහ කරනවා උත්සාහ කරනවා නමුත් තාම ඉන්නේ පල්ලෙහා. ඉතින් දුක් වෙන්න කාරණාවක් නෙමෙයි. දුක් වෙන කාරණාව. ඒ භික්ෂුව Tamanට මනාපයක් හරි අමනාපයක් හරි මේ යම් කිසි කාරණාවක් නිසා ඇති වුනහම දුක් වෙනවා. ඊට අමතරව ලැජ්ජාවටපත් වෙනවා තාමත් මට මනාප උපදිනවා කියලා. තාමත් මට අමනාප උපදිනවා කියලා ලැජ්ජාවටපත් වෙනවා. ඊට අමතරව ඒ මනාපය සහ අමනාපය පිළිකුල් කරනවා. අට්ටියති හරායති jigucchati කියලා කියන්නේ ඒකයි. දුක් වෙනවා. මනාපය පිළිබඳව දුක් වෙනවා. එහෙම නැත්නම් අමනාපය පිළිබඳව දුක් වෙනවා. Tamanට එහෙම දෙයක් ඇති වුණා කියලා ලැජ්ජ වෙනවා. ඒ ඇතිවෙච්ච මනාපය සහ අමනාපය පිළිකුල් කරනවා. උපේක්ෂාව හොඳයි කියලා. මෙන්න මේ උපන්නා වූ මනාපය පිළිබඳව හෝ අමනාපය පිළිබඳව හෝ මනාපමනාප දෙක පිළිබඳව දුක් වීම ලැජ්ජාවටපත් වීම සහ පිළිකුල් කිරීම කියන එක තමයි සීක ප්‍රතිපදාව. දැන් නිවනට මාර්ගය කියන්නේ. සීක ප්‍රතිපදාව. කියන්නේ අරහත්ත්වයට මාර්ගය. අරහත්ත්වය බලාපොරොත්තු වෙන පුද්ගලයාගේ ප්‍රතිපදාව. තුළු වචන තුනකින් කියලා තියෙන්නේ. දැන් කලින් දේශනා කළේ ආර්ය විනේහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ආර්ය විනේහි උතුම්ම ඉන්ද්‍රිය භාවනාව. දැන් දේශනා කරන්නේ නිවන් දකින්න කැමති පුද්ගලයාගේ හික්මෙන ප්‍රතිපදාව. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කෙසේ දානන්ද ආර්යයන් වහන්සේ ඉන්ද්‍රිය වැඩුව වෙන්නේ නැත්තම් වැඩු ඉන්ද්‍රයන් ති ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ කෙසේද? දැන් දේශනා කරන්නේ වැඩු ඉඳුරන් නැති රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳ ආර්යයන් වහන්සේ කෙනෙක් පිළිබඳ. කෙසේද එහෙම වෙන්නේ? ආනන්ද මෙහි භික්ෂුවක් ඇහෙන් රූපයක් දැකලා ඒ භික්ෂුවට මනාප උපදිනවා අමනාප උපදිනවා මනාප මනාප දෙකම උපදිනවා ඔහු කැමතිනම් පිළිකුල් සංඥාවෙහි නොපිළිකුල් සංඥාවෙන් ඉන්නවා කියලා හිතුවොත් අන්න ඒ විදිහට ඉන්නවා ඒ කියන්නේ පිළිකුල් කළ යුතු දේ පිළිබඳව ඔහු ඇලෙනවා කැමතිනම් එහෙම නැත්නම් පිළිකුල් නැතිදේ පිළිබඳව පිළිකුල් කරනවා කැමතිනම්. පිළිකුල් කරන්න ඕන කියලා හිතුවොත් එහෙම පිළිකුල් නැති දෙයටත් කැමති දෙයටත් අකමැත්ත වඩනවා. එහෙම නැත්නම් මුලින් කිව්වා වගේ අකමැති දෙයට කැමැත්ත වඩනවා. එහෙමත් නැත්නම් කැමැති අකමැති දෙකටම අකමැත්ත වඩනවා. ඒ කියන්නේ හැම කැමැති අරමුණටයි අකමැති අරමුණටයි දෙකටම කැමති වෙනවා. එහෙම නැත්නම් කැමැති අරමුණටයි අකමැති අරමුණටයි දෙකටම කැමති වෙනවා. කැමති වෙනවා හෝ අකමැති වෙනවා. කැමැති අරමුණයි අකමැති අරමුණයි කියලා අරමුණු දෙකක් තියෙනවනේ. ඒ දෙකටම කැමති නම් කැමති වෙවි ඉන්නවා. මොකද දැන් ඉන්ද්‍රිය වඩලා ඉවරයි. Tamanට කැමති දේ කරන්න පුළුවන්. ඉන්ද්‍රියන් පුහුණු කරලා ඉවරයි. ඇහැ පුහුණු කරලා, කන පුහුණු කරලා, නහය පුහුණු කරලා තියෙන්නේ. දිව පුහුණු කරලා කය සහ මනස පුහුණු කරලා ඉතින් මේ ඉන්ද්‍රයන් හය නරමුණු ආවහම ඒ අරමුණ කැමති එකක් වුණත් අකමැති එකක් වුණත් කැමැත්තම වඩන්න පුළුවන්. ඒ අරමුණ කැමති එකක් අකමැති එකක් කෙසේ වුණත් අකමැත්තම වඩන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒ සියලුම අරමුණු වල කැමති අකමැති සියලුම අරමුණු වල කැමැත්ත අකමැත්ත දෙකම අතහැරලා උපේක්ෂාව වඩන්නත් පුළුවන්. මෙන්න මෙහෙම සිහියෙන් ප්‍රඥාවෙන් තමන් කැමති විදිහටම ඉන්නවා අන්න ඔහුට කියනවා ඉන්ද්‍රියන් වැඩි ආර්යයන් වහන්සේ කියලා. මෙන්න මේක තමයි තුන්වෙනි ආකාරය. පළවෙනිම දේශනා කරේ ආර්ය විනේහි උතුම් වූ ඉන්ද්‍රිය භාවනාව, අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. දෙවෙනියට දේශනා කළා සීක පටිපදාව. හික්මමින් පවතින පුද්ගලයා අරහත්ත්වයට පත්වමින් ඉන්න පුද්ගලයාගේ ප්‍රතිපදාව මොකක්ද? ඉන් පසුව දේශනා කරනවා යම්කිසි පුද්ගලෙක් වැඩි ඉඳුරන් නැති ආරණ වහන්සේ නමක් වෙන්නේ කොහොමද? ඒ දේශනා කරලා බුදුරජාන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා. ඉතිකෝ ආනන්ද දේශිතා මයා අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා. ආනන්ද මෙහි මම විසින් ආරයන්ගේ විනේහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන ලදී. දේශිතෝ සේඛෝ පටිපදා හික්මෙමින් පවතින පුද්ගලයාගේ ප්‍රතිපදාව දේශනා කළා. දේශිතෝ අරියෝ භාවිතින්ද්‍රියෝ. ඉන්ද්‍රියන් වඩන ලද ආරයන් වහන්සේ දේශනා කළා. යංකෝ ආනන්ද සත්තාරා කරණීයං. ශාවකානං හිතේසින අනුකම්පකේ. යම් ශාස්ත්‍රූවරේ ශ්‍රාවකයන්ට අනුකම්පා පිණිස යමක් කටයුද්ද අනුකම්පං උපාදාය අනුකම්පාව උපදවාගෙන කරුණාවෙන් යමක් කළ යුතුද කතං වෝ තම්මයා එය තොපට මම විසින් කරන ලදී යම් ශාස්ත්‍රවරයෙක් ශ්‍රාවකයන්ට අනුකම්පාව පිණිස අනුකම්පාවක ශාස්ත්‍රවරේ අනුකම්පාව උපදවාගෙන ශ්‍රාවකයන්ට යමක් කළ යුතුද එය දැන් කරලා තියෙන්නේ තොපට මම විසින් කරලා තියෙන්නේ ඒතානි ආනන්ද රුක්ඛ මූලානි මෙන්න ආනන්ද රුක්ෂ මුල් තියෙනවා ඒතානි ශුඤ්ඤාගාරානි මෙන්න ශුඤ්ඤාගාර තියෙනවා හිස් කුටි තියෙනවා ඝායත ආනන්ද ආනන්ද ඥාන වඩන්න මා පමාදත්ත ප්‍රමාදයටපත් වෙන්න එපා නැත්තම් නහමක් ප්‍රමාද වේවා මා පච්චා විපටිසරණෝ අහුවත්ත. පසුව පසුතැවිලි වෙන්න එපා. අයං වෝ අම්හාකං අනුශාසනී. මෙය තොපට මාගේ අනුශාසනයයි. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ උතුම් වූ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කළාම සතුටු ආනන්ද මහතෙරුන් සතුටින්ම මේ සූත්‍රය අනුමෝදන් වෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය मज्जम निकाय